සභාවට වෙන ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තුන ඉදිරිපත් කරන්න කියලා කාලානුරූපව අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගැනීමදී ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි රජී මහත්මයාගෙන් ඉල්ලා සිටිමු. මස්තර පෙරමුදල පිරුවන් සර්ණයි අතිගරු ස්වාමින් වහන්සේ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 මෛත්‍රී අදහස හානි නොවන විදිහට වංචනික නොවන විදිහට පැතිරවීමේ ප්‍රයත්නයක් ප්‍රයෝගයක් විදිහට තමයි ලියන්නේ විෂම ලිංගික අයට මෛත්‍රී කරන්න යන්න එපයි කියලා. ඉතින් මෙතෙන්ද සුදුසු තියෙන තමයි ප්‍රශ්නේ අදාළ වෙන්නේ දැනට තමන්ට තමා මෛත්‍රී කරලා ඒකේ ප්‍රතිඵල ලැබිච්ච එහෙම නැත්නම් ඒක අත්දකපු ඇත්තන්. ඉතින් මේ ප්‍රශ්න කරුගෙන් මම අහන්න කැමති දැන් තමයි මෛත්‍රී භාවනා කරන කෙනෙක්ද ඒ කොහොමද කරන්නේ කොහොමද තමන් තමන්ගේ භාවනාවේ මෛත්‍රී භාවනා ප්‍රතිඵල අත්දකින්නේ කියලා ඒකට සාපේක්ෂව මට කියලා දෙන්න පුළුවන් මේ කෙනා පුරුෂ කෙනෙක් නම් තව පුරුෂයෙකුට මෛත්‍රී කරනකොටයි ස්ත්‍රී කෙනෙකුට මෛත්‍රී කරනකොටයි අර තනවා වඩාගත්ත ගුණය හානි නොකර ඉසල පවත්න්නේ කොහොමද කියන ප්‍රායෝගික පැත්තට හිත යොමු කරන්න. එහෙම නැතුව මේ පොත්වල කියවලා තියෙන දේවල් සලකා බලන්න නම් මෙතන වෙලා මැති.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 ඉරියව්ව මාරු කිරීම සුදුසුද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය යම් තාක් දුරට Taman ගත්ත මූල කර්මස්ථානේ නැත්නම් ආනපන දිගේ යන්න යනකොට ඒකේ හුරු වීම නිසාමත් නැත්නම් ආනපනත් එක්ක හිත ආද වීම සුවද වීම නිසාද සමහරලාට කය අනිකුත් වේදනා දැක දැන ගන්න ඒවට සංවේදී වෙන්න ඉඩ තියෙනවා. නමුත් එකම තැනක එනවා කියන එක වෙන්නේ නැහැ එතකොට. ආනපන බලනකොට අනිත් තැන් වල තියෙන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 ආනාපාන ගෙනියන එක තමයි යෝගාවචරයට තියෙන දෙවෙනි පන්තියේ වීරිය. ආනාපානත් එක යාළු වෙන එක පළවෙනි පන්තියේ වීරිය නම් අනිකුත් බාධක කංකටලු නීවරණ තියේදී හැකිතාක් දුරට බිම නොදබා ආනාපාන පන්දම ඉදිරියට ගෙනියන්න දැක්සක වීම තමයි දෙවෙනි වීර්ය. ඒටි ඒකට ওই වේදනාව හෝ කොහෙන් හරි සද්දයක් වේදනාවක් ඉතිරිලා කෙනවා. අන්න ඒකේ දියුණුවක් තියනවාද කියන එක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 ඒ අනුව තමයි අපිට ඉදිරි මේ පෙත කමඨාන් සුද්ධ කර දෙන්න පුළුවන්. ඉතින් ඒ ලියපෙකන කැමති නම් ඒ තොරතුරු සභාගත කරන්න. ওই මයිකේ කවුරු හරි පිටත් කරන්න පල්ලෙහාට. අවසරයි හැමදෙරනේ ආනාපාන සතිය මට සාමාන්‍යයෙන් වැටහෙන විදිහට ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස්කම් එවැනිදී සේරම හොඳින් වැටහෙනවා ආස්වාසය වැඩි ආයාසයක් නැතුව වගේ ගන්නොත් ප්‍රස්වාසයේදී ඒක ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි වගේ එළියට යනවා දැනෙනවා ඒ අතරේ තමයි මට මේ කොන්දේ අමාරුවක් එකපාරටම පිටේ එක පැත්තක හැමදාම වගේ දැනෙන දෙයක් තියෙනවා ඒක තමයි මට ඇති වුණු ප්‍රශ්නේ. නමුත් ආනාපාන සති කරගෙන යන්න බැරිකමකුත් නැහැ. එවනම් දිනු වෙනවා කියලා හිතාගන්න. ඒක නිසා අනිත් දවසේ අදිෂ්ඨාන කරගෙන යන්න. මීදුමක් කරා වාහනයක් කරගෙන යන කෙනෙක් මීදුම දකින්නකොටම නතර කරොත් මම මීදුම ඉවර වෙනකන් ඉන්න කියලා හෙට උද වෙනකන් හිටියත් මීදුම නතර වෙන්නේ නැහැ. මීදුමෙන් පැත්තෙන් දාලා යන්නම් කියලා යන්නත් බෑ. හැබැයි අඩි 4ක් යන්න පුළුවන් ඕනේ මීදුමක් තියෙන්නේ. ඒ නිසා ඒ ටික ටික ගිහිල්ලා බලනකොට අන්තිමට මීදුම් පහුණ දන්නෙත් නැහැ. ඒ වගේ මේ බාහිරින් ඇවිල්ලා නානා රුදු වේසමවාගෙන මග අවුරනවා. ඒ අවුරන හැම එකකටම ආවඩායි බෝන් කියාගෙන බල්ලි තොවිල් දීගෙන නටන්න ගත්තොත් කවදාකවත් ආනපනත් එක දියුණුවක් එන්නේ නැහැ. එනකොට දියුණුව කියන්නේ මේවා තිබුණට ඒ වගේ පිළිබඳව හිත අවුල් ගන්න නැතුව ඇයි මෙයා එන්නේ ඇයි මට මේ කරදර කරන්නේ හොඳදකින් කාලා කණි කියලා හිතන්නේ නැතුව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 පරණකලි මොලේ ආශ්‍රිත වගේ වේදනාවක් වගේ පරණකලි නමුත් වේදනාවක් නොවේ කීමට අපහසුයි දැනුණා. එම தત્වේ පැයකමාරක් පමණ හොඳින් සක්මන් කළා. එසේ කරද්දී වරින් වර ශබ්ද ඇහෙනවා. සිතිවිලි එනවා. ඒවා එකක්වත් සිත පිටට යන්නේ නැහැ. සිත හොඳට ඇතුල් වෙලා නමුත් සිත පෙළෙන ගතියක් තමයි දැනෙන්නේ. මේ தત્වේ සාමාන්‍ය වෙලාවලදී සිත බාහිර බාහිරාවර්තිකව කියනවාට වඩා නම් හොඳයි. ඒ වුණත් දුකක් තමයි දැනෙන්නේ. පරයන්ක භාවනාවලදී මේ අත්දකින්නේ නැහැ. ආනාපාන සතිය කරනකොට මද වේලාවකින් සිත තැම්පත් වෙලා මේ වගේ එනවා. එය දුකක් ලෙස දැනෙන්නේ නැහැ. නමුත් මට පරයන්කේ ඒ தત્ත්වේ ගොඩක් වෙලා ඉන්න බෑ. ඉවසන්න බැරි වේදනාවක් එනවා. ඉරියව් මාළු කරාට ටිකක් ආනාපාන මාළු කළ විට ටිකක් ආනාපානයට නැවත එන්න පුළුවන්. නමුත් ආය පරයන්කයට ආවට ලොකු වේදනාවක් ටික වෙලාවකින් එනවා. ගරු ස්වාමීන් වහන්සේ මේට කළ යුතු දේ පහදා දෙන්න. ත්වන් සරණයි. හ්ම් මේකේදී කියන්න තියෙන්නේ විස්තර කළ දැනගන්න ඕනේ බුදුහාමුදුර අපට මේ දුක් වේදනාව ගත්තොත් මම හිතනවා මේ වේදනාව කියන වචෙන් නම් පොතේ සඳහන් වෙන්නේ විඳීම. හැබ විඳීම් දුක් විඳීම් මධ්‍යස්ථ විඳීම් කියලා තුනක් තියෙනවා. නමුත් සිංහල වේදනා කිරිකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය රචනයකදී දුක් වේදනාව. ඉතින් මම මේ විග්‍රහ කරන්නේ දුක් වේදනාවක් කියන අදහසෙන් දුක් වේදනා දෙකක් බුදුහාමර පෙන්වන දුක්ඛ දෝමනස්ස කියලා. දුක් වේදනාව කියන එක අදහස් කරන්නේ කායට දැනෙන අපහසු කන්නේ සෑත වෙන කායික වේදනාව. දෝමනස්ස වේදනාව කියලා කියන්නේ හිතට දොම්නස් ගතියක් එනවා. ඒක මේ මේ කිඹුලා කෑවට පස්සේ ප්‍රශ්නයක් නෙමෙයි මේ කොහිල කටු ඇනිනවට තියෙන වේදනාව. කිඹුලා කන ඉවසන්න පුළුවන් කොහිල කටු කන ඉවසන්න බෑනේ. ඒකනේ අපේ ස්වභාවය. ඒ වගේ හිතට දෝමනසයක් එනවා. ඉතින් මේ දෝමනසේ යෝගාචර බලාපොරොත්තු වෙන්නේ යෝගාචරය දන්නේ ඊවල් දොලත ඇරලා සිල් අරගෙන බණ භාවනා කරනකොට මේ දුක්ඛ දෝමනස් දුර වෙයි කියලා. නමුත් මම හොඳට වෙන් වෙලා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 මනාපේ කැමැත්ත රාගය ඇති වුණා නම් සංසාරේ. අමනාතේ කම්මැලිකම නීරස ගතිය දෝමනස්ය ආවනම් නිවන. දැන් මේ නිවන එන්න ලකුණු පෙන්නකොට ඒ කියන්නේ රාගය, ලෝභය, මනාපේ නෙවෙයි එන්නේ දැන්. භවණ වැඩි යන නිසා නීරස ගතියක්, දෝමනස ගතියක්, ඒකාකාරී ගතියක්, එපා වෙන ගතියක්, නොදකින් කියලා හිතන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් කියන භවණ හොඳටම වැඩ. නමුත් හිතම කියනවා ඌට වැඩි ලේසි ඔබ භාවනා නොකර පැත්තකටලා මේ සාමාන්‍ය පේන්න තියෙන මේ කාමාසාවල් කාමච්ඡන්දේ ඉන්ද්‍රම් පිනවීම හොඳයි කියලා. ඉතින් යෝගාවචරයට දැන් අවස්ථාවක් තියෙනවා දැනගෙන යන්න. මේ දෝමනස වේදනාවක් ඇවිල්ලා තියෙනවා. මේකට හේතුව මේ එකම ඉරියව්වේ බොහෝ වෙලා හිටපු නිසා, එකම අරමුණ බොහෝ වෙලා ඇසුරු කරපු නිසා, ඒක සාර්ථක වෙච්ච නිසා. ආන්න ඒකට ලෑස්ති මනසකින් ගිය කෙනෙකුට නම් සරුවචනන්සේ සඳහන් කරනවා මහන්නේ මේකේ දරතයක් දැනෙනවා. පීරි ගෑමක් දැනෙනවා. වෙහෙසකර දැනියක් දැනෙනවා. මේක ප්‍රමෝදයක් විදිහට බාර ගන්නයි කියලා තියෙනවා සති සම්පජඤ්ඤ විදිහට බාර ගන්න කියලා තියෙනවා ප්‍රීතියක් විදිහට බාර ගන්න කියලා තියෙනවා සුඛයක් විදිහට මොකද මේක වර්තමාන මොහොතේ අස්පනා පිට වෙන එකක් හිතාගත් එකක් නෙවෙයි කවුරුත් ගෙනත් දාපු එකකුත් නෙවෙයි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 මම දැන් මම මේ කියන්න හදන කාරණාව තේරෙනවද කියලා. ඉතින් මේ විස්රාමයේ ගෙටේ නැහැටි. මේ හුදේකලාව ගෙටේ නැහැටි. සාමයේ ගෙටේ නැහැටි. එන්නකොටම අපේ පුරුදු හිත මේක නීරසකම, කම්මැලිකම, දෝමනසයි කියලා හිතාගෙන ගෙට එන්නත් ඉස්සෙල්ලා උණු වතුරක් කරනවා. ඒ නිසා භාවනා කරලම නම් ගොඩ එන්න බෑ ගොයියෝ. භාවනා කරනකොට මේ දැනුම ඇතුව මේකට ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් බුදුහාමුදුරු පැනලා තියෙන පිම්ම මොකද්ද කියලා තේරෙයි. ඌව කියලා දෙන්න බුදුහාමුදුරන්ට බුදු භාවනා කරන කාලේ කවුරුත් කර්මස්ථානාචාර්යවරු හිටියේ නැහැ. ඕන ඕන විදිහට ඉරියව් මාරු කර ඉන්න හම්බුනේත් නැහැ. ඒ දියෙද්දි මේක හරහා ගිහිල්ලා උන්වහන්සේ තේරුම් ගත්තා නිවන හැම වෙලාවෙම අප කරා එනකොට අපි මේකට උණු වතුරක් කරනක තමයි පෘථජ්ජනයාගේ වැඩේ. අපි ඒ නිසා নানা ආකාර දේවල් වලින් අපේ හිත යොදවගෙන පොළඹාගෙන විනෝදාංශවල රේඩියෝ එකේ පත්තරේ ටෙලිවිෂන් එකේ කයිවාරුවේ ගත කරනවා මොකද අර නිවන එයි කියලා බයට හිත ඇතුළට උදේකලාව එයි කියලා බයට ඇතුළට විවේකේ එයි කියලා බයට ඇතුළේ කියලා මෙහි ඇවිල්ලා අහන සෝහන්ස එක දිගට දවස් 15ක් විතර නතරලා භාවනා කරන්න බැරිද මොකටද මේ නිවන් ලබන්න නේ මෙහෙමත් nari වන්දා මේ එන්න වෙලාවට අකුල් හෙලනවා හැබැයි මේක දැනගෙන කරන එකක් නෙවෙයි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 ඕනි ධර්ම කාලය සංසාරේ ජීවත් වෙන්න පුළුවන්. දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. මේ කාමේ. භාවනාවේදී හත් දවසක් භාවනා කරන්න ඕනේ ඔබට තේරෙයි මේ නීරසකම කියන්නේ ඒකාකාරීකම කියලා කියන්නේ නිබ්බිදා ඥානයක්. ඒක ද්වේෂ මද්දනමින් බැලුවොත් වහ කරනවා කියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. කවුරු හරි මරනවා කියන එකත් එච්චර අමාරු වැඩක් නෙවෙයි. මේක ප්‍රඥාපදනමින් බලනවායි කියලා කියන්නේ මේ භාවනාව හරි නිසා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 තව චිත්තක්ෂණයක් ඉන්න නැත්තම් මේක බහුලීගත කරන්න නැත්තම් කියලා හිතෙනවනම් ඒක ඉතින් පුදුමාකාර වෙනසකට පුදුමාකාර විප්ලවයකට ඉඩ ඇරෙනවා. ඒ නිසා භාවනා කරනකොට ඒ විදිහට රැල් බුරුල් ඇරලා කර බර කර බුරුල් ඇරලා භාවනාවට වැඩෙන්න දෙන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ දිහාම බලන්න එකම අරමුණේ බොහෝ වෙලා සිටීම දක්ෂකමක්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 ගරු ස්වාමීනි ගිවර භාවනා වැඩසටහන මම සතියෙන් නිශ්ශබ්දතාවයෙන් හා ඊතා ප්‍රීතියෙන් ගත කෙලිමි. අවසානයේ මා ගෙදර ගියේ ඊතා අකමැත්තෙනි. මෙම ප්‍රීති සෝයෙන් හා විවේකයෙන් මිදී නැවත ගිහිගෙට යාම මහත් මෝඩකමක්සේ මට හිතුනි. ගෙදර ගිය විට මට පැහැදිලි තැන් ස්වභාවයක් නැති ස්වභාවයක් දින ගණනාවක්ම තිබුණි. වරන් ඇතුළත තියෙන mental state of confusion ඉතා කැමැත්තෙන් හා උනන්දුවෙන් මගේ රැකියාවේ යෙදුණු මට එම උසස්තැයි සම්මත රැකියාවේ නිෂ්ඵලත්වයේ දැනුනි. මේ උදාසීනත්වයක් නොවේ. මෙම කන්ෆියුස්ඩ් ස්වභාවයකි. නිවසේ අයට මෙම தත්ත්වය උදාසීන බවක් ලෙස දැනුණු හේයින් මට නැවත සාමාන්‍ය ජීවිතයට පත්වන ලෙස ඔවුන්ගෙන් බලපෑම ඇති විය. නමුත් මට අවශ්‍ය වූයේ දින කිහිපයක් නිවසේදීත් භාවනානුයෝගීව සිටීමයි. මම නිවාඩු ලබාගෙන හැකි විදිහට ඒ කළෙමි. මම ඉතා සමාජශීලීව හැසිරුණු නගරේ පවා භාවනා වැඩසටහනින් පසුව ගිය දවසේ මට ආගන්තුක බවකින් දැනුනි. හරියට චිත්‍රපටයක් දැස බලා සිටින්නාක් මෙනි. නමුත් දවස් කිහිපයකින් මට කන්ෆියුෂන් තත්ත්වය මගහැරිනි. මේ නැවත ඇති හැකියයි මට සිතෙන්නේ එක් දින භාවනා වැඩසටහනකින් පසුවත් මෙලෙස සුළු වශයෙන් දැනෙන නිසා. වහන්සේගේ උපදෙස් පතමි. ඔය මෙතන කන්ෆියුෂන් කියලා තියෙනවා කන්ෆියුෂන් කියලා කියන්නේ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 එච්චර පිසුත් නැති තත්ත්වයක් කලවම් වෙනකොට අපිට පේන්න තියෙන දෙලොක් අතර හිර වෙච්ච ගතියක්. ඒක gedare ඉන්න මිනිසුන්ට නෑ මොකද ඒගොල්ලෝ භාවනා කරුවේ නැති නිසා. ඉතින් යෝගාවචරය පුළුවන් තරම් බලන්න වෙනවා gedara එක බලපෑම් වෙනවා පුළුවන් තරම් ওই කන්ෆියුෂන් එක නැති වෙලා ආය මේ සාමාන්‍ය කක්කගත්තු පුතත්ජනෙක් බවටපත් වෙන්න ඉල්ලීමක් තියෙන බොහොම සාදර බොහොම කරුණාවන්ත බොහොම ලිංගතුකමෙන් කරන ඉල්ලීමක් තියෙනවා. ඒ ගාගත්තට පස්සේ කන්ෆියුෂන් එක නැහැ. එච්චරයි. ඊට පස්සේ ඊට පස්සේ පෙරපදාශුර නටන්න පුළුවන්, තාල ගීත කියන්න පුළුවන්. ඕනේ නාඩගමක් කරදායි දැන් නිකන් ගෙදර ගියා වගේ. හරියට කූඩලට කොට්ටේ උඩ ඉඳලා පෙරලිලා ගිහිල්ලා තෙත අඳුරු තැනකට ගියාට පස්සේ උට ගෙදර ගියා වගේ වැටෙනවාට කොට්ටේ උඩ තියෙන වීලි ගතිය පිරිසුදු ගතිය පෙන්වන්න බෑ. ඉතින් අපි උකට කන්ෆියුෂන් කියලා කියනවා. කන්ෆියුෂන් කියලා කියන්නේ අංජබජල වෙලා වයර් මාරු වෙලා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 ගමනේදී අර බහුජනතාවගේ ඉල්ලීම හැටියට නෑදෑයන්ගේ කරුණාව ඉල්ලීම හැටියට ඒ පැත්තට යයිද එහෙනම් තමයි ආර්යයන් වහන්සේලාගේ බුදුහාමුදුරන්ගේ ධර්ම හැටියට මේ පැත්තට යයිද කියන එක 100ට 100ක 150ට 50 ඉර වෙලා තියෙන කාටවත් කියන්න බෑ කොයි අතරද යයිද කියලා බලපෑම කරන්නත් බෑ ඒක 100ට 100ක්ම හම්බයක් බුදුජානනාංශ එකයි දෙන්නේ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 ඉතින් එතකොට මෙයා ගහලා එලවනවලු තාත්තා. එතකොට අයියා කියනවලු මල්ලි උඹට පිස්සුද තාත්තා කාට යන්නේ තාත්තා බාහන මැදත්තාන ඉඳලා ඉලෙන පිස්සු මේ වෙලාවේ ටික දවසක් හිටපන්කෝ කියනවලු. ගියාට පස්සේ ආයෙ තුකුලේ තියන්න අනේ මගේ පොඩි පුතේ කියනවා ඒක වෙනම කතාවක්. දැන් බාහන මැදත් ඉඳලා ආපු ගමන් පිස්සු. ඉතින් ওই දෙකේම ඉඳ ගියාම එයාට අවස්ථාවක් ලැබෙනවා බොහෝ කාලයක් කරලා මේ පැත්තට යනවාද මේ පැත්තට යනවාද කියන්නේ. හැබැයි කිසිම කෙනෙකුට බලපෑමක් කරන්න බෑ. ඒ පුද්ගලයාට අයිතියක් නෑ. බුදුහාමරන්ට අයිතිකුත් නෑ. බුදුරජාණන් කියන්නේ 100 100ක්ම කක්ක ගාගෙන ඉන්න ජීවිතේ තප්පරයකට චිත්තක්ෂණයකට පිරිසුදු තනක් ඇති කරලා පෙන්නනවා. උඹලට ඔය කක්ක ගොඩ විතරක් නෙවෙයි වෙන උරුමයක් තියෙනවා. ආර්ය විනය උරුමයක් තියෙනවා. සාක්‍ය වංශේ උරුමයක් තියෙනවා. කැමැතිනම් හිටපන්. මම ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කියලා.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 කවදාකවත් නිවන් ගාමි වැඩකට සාදු කියන්නවත් දන්නේ නැහැ. ඒ අතින් බලනකොට ගස් කොළන් හරීම ෂෝක්. ගස් ගල් ගංගා කවදාකවත් බාධා කරන්නේ බාධා කරන හරියක් බාධා කරන හිත් පිට ඇති කිට්ටු අන්තිය තමයි. තණ්හාය ජායති සෝකෝ පෙමතෝ ජායති සෝකෝ. ඉතින් ඒ නිසා යෝගාවචරය මේක දිහා බලනකොට යෝගාවචරය බැරි 99ක් ඉන්න සම්මුතිය කරන මේ කටයුත්ත බොරු කියන්න පිස්සු කියන්නේ. එතකොට අපි ලෝකෙට විරුද්ධ වුණා වෙනවා. තමයි මේ බුද්ධ විඳින බුදුහාමුදුරුවෝ කියන දේ බොරු කියන්නත් බෑ. මේ දෙක අතර ඉන්න බෑ මානසික රෝගියෙකුට. බුදුහාමුදුරුවෝ කියන පැහැදිලි සෞඛ්‍ය සම්පන්නකමක් ඇති. සෑහීගෙන මානසික සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට විතරයි මේ දෙක දරන්න පුළුවන්. දරලා මේ පැත්තට බර වෙනවයි කියනකොට මහ පොළොව දෙදරනවා, අඹරනවා, ආගිරි ගන්නවා. අච්චරතර කාම ලෝකයක් මෙච්චර ඔක්කොම සැප සම්පත්තියේදී මේ පැත්තට හැරෙනකොට ඈත ඉඳලා බුද්ධ හදවතෙන් අසලා සාදු කියනවා මේ අභීත පුරුෂයා මේ අභීත ස්ත්‍රියාව මේ කරන සටන කිසි කෙනෙකුට උදව් කරන්න බෑ වෙලාවයි. නමුත් ඈත ඉඳලා සත්පුරුෂයෝ සාදු කියනවා අනි මොන තරම් දෙයක්ද? මොකද මායя වට කරගෙන බලා ඉන්නවා මෙයා වටන්න. මායя ක්‍රියාත්මක වෙන්නේ නෑ යෝහරහා. මායя ක්‍රියාත්මක වෙන්නේ ලාභ සත්කාරහරහා. මායя ක්‍රියාත්මක වෙන්නේ ප්‍රිය මනාප දේවල් හරහා. ඉතින් ඒව වැඩි වෙන්න පටන් ගන්නවා භාවනා කරන්න ගියාම බුද්ධුම විදියට ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙනවා. ඉතින් එතකොට වැඩේ ඉන්න ගන්න ආවඩ ආවි වොන්න කර කියන්න පටන් ගන්නවා අම්මෝ වැඩේ හරි ඔන්න ලාභාව ඔන්න සත්කාරව ඔන්න සම්මානාව. ඒ භාවනා කරන එක දන්නවා මේකමයි කෙලසෙන මාර්ගය. මේකමයි බුදුහාමසගෙන් අයින් වෙන මාර්ගය. අන්න ඒ තරාදීක මෙහෙම මාරු වෙන වෙලාවේ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 ගම්බොළු සුදු ප්‍රදේශයක්. ඒක බොහොම රහසේ ਸਰවඥාන්සේ සඳහන් කර දෙනවා. ඔකට එකයි උඹට කරන්න තියෙන්නේ. ඔක නැවත නැවත වෙන්න දීපන්. ලක්ෂ වාරයක් වෙන්න දීපන්. උඹේ වැතර වාසි. ඔබ නතර කරොත් ඒකාන්තෙන් gediy පිටින් මාර්ගපාක්ෂිකයි. ඒකලම කතා කරන හැම එකම පාප මිත්‍රයි. අසප් අසප් සම්පජඤ්ඤයි. මේ නෑ. තම්පප්පලාවයි. මේක තියේදී මුවින් නොබැනේ.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 ඒක නිසා අපි හැම වෙලාවෙම අර මාර පාක්ෂික පැත්තට අරගෙන ඒකට මං පාවිච්චි කරන වචන තමයි හොදෝ දමඩේ දම තම කටයුතු කරනවා. නමුත් ඒ තියෙදි මේක නැවත නැවතත් භාවනාවට එන එක නැවත නැවතත් මේකට මූණ දෙන එක තමයි ඒක manussත්වයේ ඉක්මවලගේ දේව ගතියක් තියෙන්නේ බ්‍රහ්ම ගතියක් තියෙන නිසා උත්සාහකරනද මේක එක සැරෙන් දෙසරෙන් අතර වෙන්නේ නැහැ ලක්ෂ කෝටි වාරයක් වෙනවා මොකද කිසිම කෙනෙක් පැවිදි වෙලා උපදින්නේ නැණි ලෝකේ දැකලා තියෙනවද කවුරු හරි? සුන්නත්ති කරපු තම්බි කෙනෙක් දැකලා තියෙනවද උපදිනකොටම? නෑ. ඉපදුනට පස්සේ සුන්නත්ති කරනවා. දැන් අවුරුදු කෝටි ගණක් කෙරුවා නම් ඔය උපදින්න එපා එහෙම. ඉතින් සංඝයාත් හැමදාම මෙච්චර පැවිදිලා මහාන වෙලා යොදෙලා පැවිදිලා නම් තට්ට ගෑවිලා සිවුරක් කඳගෙන වෙන්න එපා එක එක්කත් එන්නේ ඔය ඇවිල්ලා ගිහිව ඉඳගෙනකොට තොක් කියලා අතහැරලා දානවා කියන්න නිකන් නිකන් සිවුරන් දින එක නෙවෙයි. මේ මෙන්න මේ මාරු වෙන්න ඕන. මාරු වෙලා අමාරුයි. නෑ දැයු නෑ වස්තු භෝග නෑ. දින දෙක කාලා ඉන්න මම යන්නේ මොකටවත් නිසා නෙවෙයි මොකද බැඳුනොත් නැයින්ට බැඳුනොත් වස්තුවට ඒ කාන්තේම මොකක්වත් නෑ අපාය සහායකයි මොකක්වත් නෑ පාප මිත්‍රයි. ඒ නිසා අපි ධර්ම ඥාති හොයා ගන්න. ධර්ම මිත්‍රය හොයා ගන්නවා. ධර්මමය සත්පුරුෂයන් හොයාගෙන ඕනි දුකක් ආගෙන මේ පැත්තටලා ඉන්නේ මොකටේ? මොකද මේගොල්ලෝ ගස්කොළමගේ ඒගොල්ලෝ කවදාකවත් ඇවිල්ලා හුරතල් කරන්න දෙන්නේ නැහැ. ආවඩායි බොන් කියන්නේ නැහැ. හැම කවදා බාධා කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ අපහසු අවස්ථාවක නිසි මාර්ගයට එන එක විතරක් නෙවෙයි තියෙන්නේ. අන්නේ වගේ දෙපර බාන කෙනෙකුට ආදර්ශයක් උත් වෙන්න උත්සාහ කරන්න ඕන. නිකම්ම නිකම් මෙහාට අවිල්ලා වැඩක් නැහැ. එimhe ඉන්න කෙනෙකුට පහන් කණුවක් වගේ ආදර්ශයක් වෙන්න ඉන්ද්‍රකීලයක් වගේ ආරක්ෂා වෙන්න අදිෂ්ඨාන කරගන්න කරගෙන පාර හරි හැබැයි එක සැරින් බෑ මේක ලක්ෂ වාරයක් වෙන්න ඉඩ අරින්න. එතකොට තමයි තේරෙයි එකේ මෙහෙරිච්ච ගතිය, ඒකේ තියෙන තලතුණා ගතිය ධර්ම ගැඹිරත්වයක් තියෙන. කාලයේ ප්‍රශ්නයක් තියෙන මේක දිගට කරන්න. එතකොට තමන්ට මේ බුද්ධ පාක්ෂික පැත්තට ධර්මේ නෛර්යානික පැත්තට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වැඩිීමේදී නාසිකාග්‍රයේ සිත පිටවා ගනිමි.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 පරයන්කේදී මගේ දනහිස් දෙක මහත් වේදනාවක් ගෙන දෙයි. එහෙත් පසුව එම වේදනාව නැති වී යයි. තුන්වෙනි කොටස ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් පැය භාගයක් පමණ සක්මන් කළ හැකිය. ඉඳට හිත විසී ගියත් ඒ බව දැනී ඉක්මනින් නැවතත් සිත යලි පතුලටම පිටවා සක්මන කරමි. සිත විසිර යන්නේ ගේ දොර අරමුණු නිසාමය.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 ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ අවස්ථා තුන කාරණක පැහැදිලි කර දෙන්න. මම කිසිම එහෙම අවස්ථාවක් නැහැ සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් නිදාගෙන නෙවෙයි මම සක්මන් කරන්න කියලා අන්නේ ටික මට කියන්න කොහොමද මම සක්මන් කරනවද සක්මන් කරන බව දන්නේ කියලා අන්නේ එතකොට නම් ඒ අනුව ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන්. එහෙම නැතුව මේ සක්මනේ මොකක්ද අවස්ථා තුන ගැන මොකක් හිතාන කියනවද මන් දන්න. ඉතල ඒක මට කියලා දුන්නොත් මං කියන්නම්. ඒ ගෙදරින් අඬ ගහන ආපු කටපාඩම් කරන ආපු එක මට කියලා දුන්නොත් නම් මට කියත හැකි රෙකෝඩ් එක දාපහු දාලා කියත හැකි. මම කියන්නේ සක්මන් කරනවාද සක්මන් කරන බව දැනගන්නේ කොහොමද කියලා මට කියන්න ඒකට අවස්ථා මොකුත් ඕනේ නැහැ. අනේ ඒක හරහා නම් දිග ගමනක් යන්න පුළුවන්. එහෙනම් තමන්ගේ අත්දැකීම සම්බන්ධ කරන්නේ නැතුව ඒක වார்த்தාවට ඇතුල් කරන්නේ නැතුව ප්‍රශ්න නැගුවට හරි අමාරුයි විග්‍රහ කරන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම අහනවා මම මේව කියනකොට හුඟ දෙනෙක් මයික් එකට අත ගන්න බය වෙනවා හැබැයි. ඒ මේ ගහන්න කතා කරනවා කියන කතා කරන්නේ. ඉතින් මම දන්නේ ඉතින් වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ මට. නමුත් ඊටාම බැගෑපැත්ත, ඊටාම යාප්පු වෙලා ඊටාමත් යටහත් වෙලා හිටන ධර්ම සාකච්ඡාවේ නාමයෙන් දැනට සක්මන් කරන්නේ කොහොමද? දැනට වැටෙන්නේ කොහොමද කියන්නේ? ඊට පස්සේ නම් අපි දෙන්නට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරිය කරන්නේ කොහොමද කියලා. ඒ මොකක්වත් නැහැ මේ. ඒ නිසා එතකොට මේ මල්ලෙන් ගහලා තියෙන. නිකන් මස් නැහැ, තෙල් තියෙනවා, කටු තියෙනවා, හැම තියෙනවා, රාත්තල තියෙනවා. මට ඕනේ මස් ටික. ඕජාව ටික නැත්තම් සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා කැමැතිද මේ ප්‍රශ්න කරපු එකනා ඉදිරිපත් කරන්න. එහෙම නැත්තම් අපි ඉල්ලුවක් කරනවා ඊගාසරි හරි ප්‍රශ්න නගන්න හරියට මේ ඇතුව. එහෙනම් මේ වෙලාවේ ප්‍රශ්න ගන්න. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නේ මග අරලා ඊගා ප්‍රශ්නට යනවා. ගර්ථ ස්වාමීන් වහන්සේ මා පරියන්කෙහි වාල් වී මම දැන් මෙතන සිටිමි සිටිමි ලෙස සිටින් මෙනෙහි කරමි. නමුත් සිත එහි නොපිහිටයි. ක්ෂණයකින් සිතිලි වලට දුවයි. පසු ආනාපාන සතිය වඩමි. හුස්ම දෙස බලා සිටන විට නොදැනීම එයින් බැහැරව සිතිවිලි වලට වැටේ. එම සිතිවිලි අයාලේ යන සිතිවිලි ලෙස වැටහි. ඒවා අර්ථ විරහිතය. ඒ සිතිවිලි වලින් මිදුණු වහම කිසියම් සමාධියකට පිවිසෙන බවක් සිතට දැනේ. එම සමාධියද ඉතා කෙටි වේලාවකට බව හැඟේ. සමාධියෙන් මිදුණු වහම ශරීරය තුල 아무තු වේදනාවක් හටගනී. ශරීරයේ ඇඹරෙන ගතියක් ඇතිවේ. මොහොනේද ඉරියව් වෙනස් වේ. වේදනාව හටගන්නේ කොතනද යන්න කිව නොහැක. කෙඳිරි ගෑමට පවා හිතේ. තද බල නමුත් වේදනාව විඳ ගැනීමට හැකිය. පරයන්කෙන් නැගිට පසු ඒ ක්‍රමයෙන් තුරන් වේ. මේ අවස්ථාවට බොහෝ පරයන්කවලදී අත්විඳීමට සිදුවේ. ස්වාමින් වහන්සේ මේ කෙබඳු තත්වයක් දැයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරවන් සරණයි. අවසාන කොටසට විස්තීත වේදන් ඉස්සල්ලා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 හොඳට ඇද්දක වහගෙන ඒක හොඳට හරි පරි ගහිලා සැහැල්ලු වෙලා සමබර වෙලා බලන්න හිතවිලි ආවට කමන්නේ සද්දාවට කමන්නේ නමුත් ඒ හිතවිලි සද්ද දිගටම නැහෙනි ආපහු බලන්න මම සක්මන් කරනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා ඒකෙන් අල්ල ගන්න පුළුවන් නම් සක්මන්ට සාපේක්ෂව ඉඳගෙන සිටීම ඒක හොඳ ආරම්භයක් වෙයි ඊට පස්සේ ආනපන පිළිුණත් එකයි නැතත් එකයි හරි ගියොත් හරියට දිගට මේ යන්න මම දැන් මෙතන කියන එක නැත්තම් හිතවිල්ලට ගියාට පස්සේ ආයෙසරයක් ගෙනලා බලන්න ඉඳගෙන ඉන්න බව දන්නවද සද්දයක් අහනට යන්න අරින්න පස්සේ බලන්න ඉඳගෙන ඉන්න බව තෑ වැටේනවද වේදනාව අන්තිමට විශ්සර කරපු වේදනාවක් තියෙනවනේ ඒ වේදනාව තියෙද්දිත් මම ඉඳගෙන ඉන්න බව වරින් වර තමන්න බලන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න ගමනක් යන්න පටන් ගන්නවා. ඒක තමයි මට මේ දීලා තියෙන තොරතුරුෙන් කියන්න තියෙන්නේ. ස්වාමීනි මොනදාට මා එදාට බොහෝ සිතිවිලි පහළ වෙයි. දැන් සිතිවිලි පහළ වීම සාපේක්ෂව බොහෝ අඩුය. සිතිවිලි පහළ බවද එයින් වෙනදාට වඩා ඉක්මනින් මිදී නැවත සත්මත් වීමට හැකියාව ඇත. වෙනදාට සිතිවිලි සමූහයක් එකට පහළ වෙන නමුත් ඒවා වෙන වෙන වශයෙන් විශ්ලේෂණාත්මකව හඳුනාගත නොහැක. නමුත් දැන් පහළ වන සිතිවිලිද එකකට එකක් සම්බන්ධ නොවුවත් ඒවා වෙන වෙන වශයෙන් වහා හඳුනාගෙන ප්‍රාණත්ල විශ්ලේෂණාත්මකව හඳුනාගෙන ඒවා ඉක්මනින් බැහැර කර නැවත ආනාපානයේ සතිමත් වීමට හැක. මීළඟ පියවර ගැන උපදෙස් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය මහා අවබෝධ වේවා. ඉති ඉස්සල්ලා හිතවිලි තියෙද්දි මූල කර්මස්ථානයේ සතිය පිටවන්න උත්සාහ කරා ආනාපානෙ ඉන්න ඉන්න බවට ඒක හරියට කියවිලා නැහැ. ඊට පස්සේ දැන් හිතවිලි අඩු වුණා නම් වැඩි වෙලා ඉස්සරට වැඩි වැඩි වෙලා ආනාපානෙ ඉස්සරට වැඩි වැඩි වෙලා ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන් ද බලන්න ඒක තමයි ඊගාට කරන්න තියෙන්නේ. දැන් තිබුණු බාධා වයින්ුයි අපි හිතමු ට්‍රැෆික් ජෑම් එකේ හිර වෙලා හිටියා දැන් ට්‍රැෆික් ජෑම් එක නැහැ ඉතින් ගමන යන එකයි තියෙන්නේ දැන් දැන් ඉතින් නතර කළා තේ එකක් බීලා එන්නද වැසිකිලි ගිහිල්ලා එන්නද කිව්වොත් මේ පාර ගියේ වෙච්ච වෙලාවේ ඒ කියන්නේ ට්‍රැෆික් ජෑම් එකේ තියෙන වෙහස අඳුරලා නැහැ ඒක නිසා හිතවිලි වේදනාව එනත හිතවිලි බාධා අඩු වුණා නම් තමන් මූල කර්මස්ථාන දෙක සමීපව උත්සන්නව ආසන්නව ඇසුරු කරන්න. මොකද කලාතුරකින් අපිට ඒ වගේ මේ අරමුණත් එක්ක බාධාවකින් තොරව ඉන්න හම් වෙන්නේ. ඉතින් ඒක නිසා බාධා වයින් වුණාට පස්සේ මොකද්ද මං කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් එන්නත් ඉඩක් නැහැ. Taman දන්නවනම් Tamanට කරන්න තියෙන වැඩි වේලාවක් මූල කර්මස්ථානේ හිත පැවැත්වීමනේ. ඒක පැහැදිලි වෙලා නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ඔක්කොම උත්සාහ කරන්නේ නන්නත්තර වෙන හිතවිලි, නන්නත්තර වෙන ඉරියව්, නන්නත්තර වෙන අරමුණු વિશે පැත්තක තියලා එක අරමුණක එක ඉරියව් වෙනකන බොහෝ වෙලා පවත්වා ගන්න. ඉතින් බාධා වයින් වෙච්ච ගමන් දිගට අරමුණේ හිත පැවැත්වීම තමන්ගේ මූලික પરමාර්ථය කරගන්න. ස්වාමීනි අපේ මස්ති ස්ත්‍රී දන් දීමට බෝධ සූදානමින් භාවනා කළ යුතු බව වහන්සේ දේශනා කළේ. දාහනයක් ලෙස ආනාපානයේදී කඩේක නොනවත්වා සපා කෑවද ඒ වේදනානුපස්සනාවෙන් මැඩ පැවැත්වීමට උත්සාහ කරමි. එම මිනිත්තු ගණ නොසැලී උපේක්ෂාවෙන් වේදනානුපස්සනාවෙන් සිටිමි. කඩියන් සභා අවසන් වූාට පසු නැවත ආනාපානයේ සතිමත් වෙමි. මෙවිට මට ජයග්‍රාහක හැඟීමක් මෙන්ම ඊතා නිරාමිස සුවයක් හා ප්‍රීතියක්ද හැඟේ. මෙසේ දැන් හුරු වී ඇති නිසා කයේ ඇතිවන වේදනා සහ අභ්‍යන්තරයේ සතුන්ගෙන් ඇතිවන වේදනා අතර ඊතරම් වෙනසක් නොදැනේ. සියලු වේදනා වේදනාවන්ය. ඒවා මගේ නොවන නිසාත් මේ කයත් මගේ නොවන නිසාත් මට ප්‍රශ්නයක් නැත. මා අදහස් කරන්නේ ණයකු සපා කෑවද මගේ ජීවිතේ නැතිවවද සතියෙන් නොමිදී උපේක්ෂාවෙන් සිටීමයි. වහන්සේගේ උපදේශ පතමි. ත්‍රිවන් සරණයි. ඒ තමන්ට වැටෙනවා නම් මේ නිසා ඉරියව් පැවැත්වීමේ පැවැත් වැඩියක් අරමුණත් එක්ක තබා ගැනීම වැඩිකමක් අරමුණට මුණට මුණ තබා ගැනීම උත්සන්න වාසනාව තබා ගැනීම වැඩිකමක් එහෙනම් අරගෙන තියෙන තීන්දුවත් හරි ඒ තමන්ගේ කල්පනාවත් හොඳයි ඒ නිසා අපි අවශ්‍ය කරලා තියෙන කොහොම හරි වැඩි වෙලා අරමුණ අසුරු කරන එකයි මූල කර්මස්ථානයේ අන්න ඒකට මේ ලැබිච්ච වාසිය ආයෝජනය කරන්න වැඩි වේලාවක් එකම අරමුණේ හිත පැවැත්වීම නැත්නම් ඒක දියුණු කිරීම පරමාර්ථ වශයෙන් කරගෙන භාවනා කරන්න උත්සාහ කරන්න කියන එක තමයි කියන්නේ.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 ඉවරනකොට කොහෙද ඉවර වෙන්නේ? සද්දතියෙදි ඇහිම නතර වෙනවද? එන්න තැන් ඒ සද්ද වෙන සද්දකට යට වෙනවද? එතෙන් ඒක තියෙදි මගේ අවධානය පිටතනකට යනවද? නැත්නම් සද්දෙම ඉවර වෙනවද? අපි දන්නේ නැහැ. දීගාටුවව දෙන නිදර්ශනේ එච්චරයි. ඒ නිසා ප්‍රස්වාසයේ අන්තිම බලන්නකෝ ඉවර වෙයි. නමුත් අපිට ඒක තක්කමුක්කුනේ ඒක බලන්න විවේක නැහැනේ අපිට හිත ස්පාසු නැහැනේ. මොකද සද්ද වලට බය වෙලා වේදනාවට බය වෙලා ඊගායන ආස්වාදය හොයන්න හදලා ඒක නම් මැරෙයි කියලා හයියෙන් හුස්ම ගන්න හදලා ඒක නැත්තම් නින්දට වැටිලා එහෙම නැත්තම් සැක කරලා එහෙම නැත්තම් මේ ප්‍රසවාසය කෙලවර වෙනවා කියන එක ගාන්ටරයට ගහපුවම සද්ද අඩු වෙගෙන යනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ පැත්තෙන් පිරිසුදු කරලා මේකට හොඳ ප්‍රණීත මනසකින් හොඳවර සුසර වෙච්ච මනසකින් ඒ ගෙවන් වෙන තැන බැලුවා නම් එහෙනම් හරීම ලේසි භාවනාවේ මේ දිනුවක් ලබන්නේ. ඒක නිසා ඒ පැහැදිලි කිරීම මේ මට්ටමින් තියාගන්න. කලන් මිත්‍රයන් වහන්සේ ඊයේ පළවන ප්‍රශ්නය වරණක ප්‍රදේශාත්‍ය පිළිබඳව නැගුවේ මමයි. මොකද්ද මොකක් පිළිබඳව? ද්වේෂ ස්ථාත්‍ය පිළිබඳව ප්‍රශ්න. ද්වේෂ චරිතය මැඩීමට මෛත්‍රී වදන් බව ඔබ සඳහන් කළා. ඔබ වහන්සේගේ මගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ 1 මෛත්‍රී වඩන විට සිදුවන්නේ කුමක්ද යන්න සහ දෙක ආනාපානයේදී කයේ ඇතිවන වේදනාවලට මෛත්‍රී වැඩිීමේදී වන්නේ කුමක්ද යන්නයි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු නම් මෙසේ දිගු කාලයක් මම මෛත්‍රී වැඩිීමෙන් මම සමාජයේ ඊතා ප්‍රේමනාප පුද්ගලෙකු ඇත. මගේ සිරුරද මෛත්‍රී වඩන කාලයේදී පැහැපත් වේ. සියල්ලටම වඩා මෛත්‍රී වැඩිීමේදී මගේ සිතට ඊතා විශාල සහනයක් දැනේ. දෙවන ප්‍රශ්නෙට පිටින්. එතකොට මේක නිසා කාමයේ වැඩිලා ලිංගිකත්වයේ වැඩෙන තියෙනක තමයි මෛත්‍රියේ තියෙන භයානක පැත්ත. හුඟවදෙනකොට ජනප්‍රිය වෙන ලස්සන පෙනුමක් එන ඔක්කොම ඉන්නවා. එතන වන්නකොට දන්නේම නැතුව පිසිකේක කසාද බැදලා තියෙයි. ඒක හොඳටම මම දැකලා තියෙනවා මෛත්‍රී කරන කට්ටිය. නැත්තම් පිසියක් හම්බ වෙනවා. ඉතින් මෛත්‍රියෙන් හම්බෙච්ච gediyeනේ gediye පිටින් බාර ගන්න. ඒ නිසා මෛත්‍රිය වෙනකොට කාමයේ වංචනික වශයෙන් Tamanට බාධා කරනවා. ඒ නිසා මේ ලියලා තියෙන හැම එකක්ම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 නිසා කරුණාව කෙරුවොත් ද්වේෂයේ වංචා කරනවා. මෛත්‍රී කෙරුවොත් රාගේ වංචා කරනවා. ඒ නිසා කියන්නේ නැතුව අහන්න නැතුව මේවා කරන්න ගිහිල්ලා අන්තිමට පැටුණාට පස්සේ කියන බුදුහාමුදුරුවෝ මෛත්‍රී කරන්නේ කිව්ව ඕන්න මට කසාදවන්න ළමයි හම්බුණා දැන් බුදුහාමුදුරුවෝ බබා බාර දෙන්න හදනවා. බුදුහාමුදුරුවෝ බබා බාර දෙල වැඩක් කරන්නේ බුදුරජාණන් කියලා තියෙනවා මේ හැම එකකම ආනාපානේ ඇර ඔය හැම එකකම අතුරු අන්තරා තියෙනවා. අපි ගන්න හැම බේතකම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 මේ ළඟදී හම්බෙලා මිනිස්සු කිව්වලු ඒ මිනිස්සයාට ණයක් දීලා තියෙනවා හොඳ විශේෂඥ වෛද්‍යවරයෙකු. ඊට පස්සේ කිව්වලු මන්ට වෙලාවට සල්ලි ඕන කියලා. ඒ මහත්තයා කිව්වලු බලන්නකෝ ලෙඩ්ඩු අඩුයිනේ මේ කාලේ කිව්වා. ඉතින් මේ මනසට පුළුවන් නම් ලෙඩ වැඩ කරන්න වැඩි කරන්නේ නැද්ද? මිනිහගේ ලවුන් එක ගෙවන්න එපා අප්පා.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 මෛත්‍රී කරන්න කියලා ළමයි හම්බ වෙනවා. ඊට පස්සේ ඊට වැඩි මල වාතයක් නේද? ඊට වැඩි හොඳයි කලින් තිබුණ ද්වේෂේ. අනේ මන් දන්නවා මගේ කටේ රංකිරයකට ගෑවේ කවුද මන් දන්නේ මට මේක හැරෙනකොටම තේරුණා මේ ගිහි කාලේ ගිහි කාලේ හැරෙනකොටම තේරෙනවා අපි ලේසියටත් පහසුටත් මෛත්‍රියයි කරුණාවයි අරකයි මේකයි දාගෙන කරනවා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 බහුරෝ ජනතපියෝ හෝති මනාපෝ ඔක්කොම හම්බ වෙනවා. නමුත් මේක වැරදි මිනිහෙක් අතර ගියොත් වැරදි ගෑණියෙක් අතර ගියොත් මොකටද මේක පාවිච්චි වෙන්නේ රාගෙට? එතකොට හිතියට වැඩිය විවෘත වෙනවා ඊට වැඩිය අමාරු වෙනවා. ඒ නිසා මේකම තමයි මෛත්‍රිය. හැබැයි මේක නෙවෙයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය වෙනකොට තමයි හිතේ ආඩ්‍ය ගතියක් වැඩෙනවා නම් Taman එක ආයෝජනය කරන්න ඕනේ මට මේ ලැබිච්ච ආඩ්‍ය ගතිය හරහා ආනපානෙ වැඩි වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා. ආනපානෙ දැනෙන්න ලකුණු නෙවෙයි මං ඇහුවේ.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 මෛත්‍රී කරන්න ගිහිල්ලා පැවිදි ජීවිතයක වෙනකොට බැඳලා ළමයි හම් වෙලා එකෙක් මට ගෙලිම බයින ඔබ වහන්සේ තමයිලු මට මේ කෙරුවේ කියලා. ඉතින් මං කෝ ගෑණි බබයි මට බාර දීපන් කියලා දැන් ඉතින් මම නෙදුන්නේ මෛත්‍රී. කැමති නෑ ඒකටත් කැමති නෑ.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 තමන් කරන්නේ කොහොමද වැටෙන්නේ කොහොමද කියලා බලන්න දෙන උත්තරේ දෙනකොට පේනවා තණ්හාව දිගෙද ගිහිලා තියෙන්නේ මාන්න දිගෙද කියලා කියන දිට්ඨි දිගෙ ගිහිලා තියෙනවා මේ ප්‍රසිද්ධිය මම මේ විවේචනය කරන්න මට මේ පුද්ගලයාට පහ මේ පෞරුෂත්වයට හානි කරන්න ඕන කමක් නැහැ මේ කවුද කියලා මම දන්නේ තේගෙන මම සතුටු වෙනවා ඒ වගේම මේ සභාවට මේ ටික අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් දීවගෙන මම සතුටු වෙනවා ප්‍රසිද්ධිය කියන්නේ බැරි තරම් අද ඉන්නේ ඔක්කොම මෛත්‍රීකාරයෝ නමුත් එතකොට වෙන්නේ මොකක්ද අර ආනාපානේ වගේ නිර්වෘල් භාවනාවට ඉඩ නැති වෙලා ඒ වගේ යන කට්ටිය ඇදලා යනවා ඕගල ඇදලා යනවා ගිහිල්ලා අන්තිමට කැරකිලා වැටෙනවා වැටෙන්න ඕනේ නෑ බුදුරජාණන්සේ දේශනා කළ තුන මෛත්‍රී කරපන් ද්වේෂය අයින් වුණා අවිනකට ඊට පස්සේ ඇති වෙච්ච ආඩිය ගතියෙන් ආනාපානට ආයෝජනය කරපන් ඒක වැඩෙනවා නම් ආනාපානෙ වැඩි වෙලා ඉන්න පුළුවන් නම් අර ඉරියව් වැඩි වෙලා ඉන්න පුළුවන් නම් එහෙනම් මෛත්‍රී හරි ඒකට විනාඩි 10ක් 15ක් දැම්මම කමන්නේ නෑ ඒකයි මට හදන්න ඕනේ කාරණේ. ඒක නිසා මේක නෙවෙයි මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය කියන්නේ හිතේ පරසත්තානං හිතානුභව ලක්ෂණා. අන්සතුන්ගේ හිතසුව සැලසීම වෙනුවෙන් Taman නිහීන තුච්ච කෙනෙක් නෙවෙයි මට අනික් අයටත් මෛත්‍රී කරන්න පුළුවන් මගේ ඉරියවටත් මෛත්‍රී කරන්න පුළුවන් මටත් මම කාලකන්ණියෙක් කියලා කියාගන්නේ අහන්න ඒ ටික අපි ආනාපානට ආයෝජනය කරන්න අපි යන ඊගා කොටසට දෙවන ප්‍රශ්නයට පිළිතුරු නම් ආනාපානයේදී කයේ ඇතිවන වේදනාවලට මම දිගු කාලයක සිට වේදනානුපස්සනාව වඩමි. අසනීපවලදීද මෙසේ වේදනානුපස්සනාව වඩමි. එවිට වේදනාව ක්‍රමක්‍රමයෙන් හීන වී සම්පූර්ණයෙන්ම සංසිඳේ. මේ නිසා මම බෙහෙත් වේදනානාශක වාසයේ ඊයේ ප්‍රශ්නාත්මන විට මට හැඟී ගියේ නොගන්නා තරම්ය. සමාවෙන්න බෙහෙත් වේදනානාශක නොගන්නා තරම්ය. වහන්සේ ඊදී ප්‍රශ්න අසන විට මට හැඟී ගියේ මෙසේ වේදනානුපස්සනාව වැඩිමෙන් මා නොදැනුවත්වම කර ඇත්තේ කයට හා කය වේදනාවලට මෛත්‍රී කිරීමයි. නමුත් මම තාමත් ද්වේෂ චරිතයක් මේ. තවද ආනාපානයේදී මට බොහෝ වේලාවක් සතිමත්ව ගත කළ හැකි නමුත් මෛත්‍රීදී එපමණ සතියක් පිට වීමට නොහැක. මම මෛත්‍රී වඩාත් සාර්ථකව වඩන්නේ ගමනක් යන විට වරහන් ඇතුළේ රතේකින් කිසියම් දෙයකට බලා සිටින විටයි. උදාහරණ බඩු වලට ගැනීම කඩේ පොලිමේ සිටින විට කවුරු වෙනකම් සිටින විට. මෛත්‍රී වැඩිීමේදී ගින්නකට වතුර දැමුවක් මෙන් දේශ සංසිඳනද තාත් විටක එය අලුවට ගිනි පුපුරුසේ බුරුබුරා නැගී මට පිහිටවන ලෙස ආයෙදිමි. නැද මේක කියලා තියෙන විදියට වාසි වෙන පැත්තට එහෙම නැත්නම් මේ හරියට බලතැකි ප්‍රඥා චරිතය හැම වෙලාවෙම ද්වේෂ චරිතයක්. මෛත්‍රී එහෙම නැතුව රාග චරිතය අනිවාර්යයෙන්ම ප්‍රඥා චරිතයක් වෙන්න ඕන කමක් නැහැ. ඒක නිසා මේ ඥානය සහ ද්වේෂය කියන දෙක මනුෂ්‍ය ඉදිරියට තල්ලු කරන ශක්ති දෙකක්. ඒක නිසා මේ කෙනාට තේරිලා තියෙනවා කියන කොටත් වටහලා දෙන්න උත්සාහ කරනවා මට අනබන ගොඩක් සත්‍ය පවත්වා ගන්න පුළුවන්. මට මෛත්‍රී ඉතර හතියක් නැහැ හැබැයි ඒක අර ජොලියක් තියෙනවා කරදරයක් නැතු ඉන්න පුළුවන් ගතිය. ඒක පාවිච්චි කරන්න. ආනපන කරන යනකොට තරහක් එනකොට ඒක පොඩ්ඩක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ කහනවට බාම් ටිකක් ගන්නවා වගේ කියලා කියන්නේ. එහෙම නැත්නම් කරත්තේ ජර ජර ගන්නකොට එඬරු තෙල් ටිකක් දානවා වගේ. ලිහිසි ටිකක් දානවා. කැපෙනවට. ඊට පස්සේ ආය ආනපන දාන්න ඕනේ. ඒ නිසා මේ මෛත්‍රිය තියාගන්න පරණ බර කරත්තවල එඬරු තෙල් ටිකක් අරගෙන දැකලා තියෙනවද මන් දන්නේ. කරත්තේ වැද්දක උණපුරුකක එඳුරු තෙල් ටිකක් කරා යනවා අර කරත්තේ රෝදේ කඩෑනේ කැපෙනවා චරචර ගන්නකොට පොඩ්ඩක් දාන ඉච්චරයි. අපි ඒ ලීසි මේකට බුදුහන්සේ පාවිච්චි කරපු වචන තමයි සිනේහන. ග්‍රීස් කරනවා කියලා කියන්නේ. ඒකට පාවිච්චි කරන්න අනික් වෙලා පුළුවන් තරම් ඔය ද්වේෂ චරිත උනාට කමන්නේ. ආනපන ඉන්න පුළුවන් ගතිය පුළුවන් තරම් ආනපන පාවිච්චි කරන්න. එතකොට තමන්ට තේරෙයි ආනාපානි කරනවා කියන්නෙම තමන්ට තමන් මෛත්‍රී කර ගැනීමක් තමයි. ආනාපානෙන් පිට යනවයි කියලා කියන්නේ Tamanට පොලිඩෝල් ගන්නවා වගේ වැඩක්. පිහියෙන් යන ගන්නවා වගේ වැඩක්. පුදුමාකාර ද්වේෂයක් අපි චිත්තක්ෂණේ පන්නපු ගමන්. ඒසා චිත්තක්ෂණේ ක්ෂණ සම්පත්තියක් වෙනකොට ඒ මෛත්‍රියක්ම තමයි සිද්ධ වෙන්නේ. ඒක ටිකක් කල්ලාරකට තේරෙයි මෛත්‍රී මුවා වෙන්නේ නෙවෙයි සිද්ධ වෙන්නේ. නමුත් හිත සුවසලසීමක් කරනවා ආනාපානේ. මම දැන් මෙතන බව දන්නවනේ ඒක තමයි මට කරන්න තියෙන ලොකුම මෛත්‍රිය. ඒක පස්සේ හැදිලා එයි දල වශයෙන් කියන්න පුළුවන් ද්වේෂ චරිතයක් බව මට පේන්නේ ප්‍රඥාව තියෙනවා ඒ නිසා මයිත් ආනපනිය හරහා ගොඩක් වෙලා සතිය පවත්වන්න පුළුවන් නම් ඒකට වැඳලා ඒකට යාපු වෙලා ඒකට බැගෑ වෙලා පුළුවන් තරම් සතිය වඩා. එතකොට ඒකෙන් ওই මෛත්‍රී කරන කටයුතු ඉස්සරහට සම්පාදනය කරලා සතුටුදායක ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙයි. කොහොමද ඊයේ මයික් එකට කතා නොකර හරි කමන්නේ ප්‍රශ්නෙට ප්‍රශ්නයක් නැගීමේ මාර්ගයේ ඒ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරපේක හොඳයි. වචන දෙකක් තියෙනවා ටිකක් පැටලි ඉස්සයිතයි. වස්තර අපේ හඳුනේ ධර්මදේශනාවේදී සඳහන් කළ ඝට ගති යනු කුමක්ද? ෂට ගතිද ඝට ගති. කියන්නේ මා ප්‍රාණ ගහයන්න. මම ෂට කපට ගෑණි කියලා කියනවා අහලා නැද්ද? ෂට ෂට කපට ගෑණියක් කියලා. ඊගා වචන තියෙන ස්පෘහා කියලා මේ අපෘහා ස්පෘහා පිහා කියලා කියනවා පාලියෙන් පං සංස්කෘතින ස්පෘහා කියලා තෘෂ්ණාවට නමක් බඩගින්නට නමක් අවශ්‍යතාවයට නමක් පිරව ගන්න තියෙන කෑදරකමට තියෙන නමක් ස්පෘහා පිහා කියන එක ඒක තෘෂ්ණාවටම කියන නමක් සමහරලාට බුදුරජාණන්සේ ප්‍රාසේ ජනම දනවන විදිහ කතා කරලා තියෙනවා ෂටගති කියන එක ලංකාවේ පාවිච්චි කරන වචනයක් එහෙම නැත්නම් හරි මායාවී ෂට මායාවී කියන වචන දෙක ලොකු සංජය විස්තර කරේ පොතේ දැනුමින් තමයි නැති ಗುಣ කියාපෑම මායාවී ගතිය ඇති අගුණ වසාලෑම සටගතිය. තමලක නැති ගුණ කියාපාන. එහෙම නැත්නම් තියෙන නුගුණ වසාලනවා. මේ දෙක නැති කවුරුත් නැහැ ලෝකේ. හැම එකම කුල්ලෝ කිල්ලෝට උණු තියෙනවා. ඒ ෂටමායාවී ගති පාපිච්චයි. මේ මම බොහොම සාන්ත දාන්ත මම බොහොම සුබ සාධනේ සලකන කෙනෙක් බව පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් ඒ කරන්නේ Tamange මල්ල වඩා ගන්නයි, පුට්ටිය කඩා ගන්නයි. ඉතින් ඒක තමයි අපි හෙලි කරගන්න හදන්නේ. උගස්කම් සමග සිටීමෙන් නිවන් දැකිය නොහැකි බව ඒ සඳහා පිරිස සමග සිටිය යුතු බවත් ඊයේ දේශනා කළා. නමුත් ශුන්‍යතා සූත්‍රයේදී දේශනා කළේ තනිව සිටිය යුතු බවයි. මහදන් දෙන සේක්වා. ඊළඟ කොටස ඊයේ මම ඒකදී ඒකටම උත්තර දෙනවා නම් සත්පුරුෂයෙක් ළඟ ඉන්නවයි කියලා කියන්නේ සත්පුරුෂය හැම වෙලාවෙම ඒ ශුන්‍ය භාවයට විවේකී බාට තමයි උපදෙස් දෙන්නේ. අසත්පුරුෂයා හැම වෙලාවෙම පාටි යන්න, කානිවල් දාන්න, ට්‍රිප් යන්න ඕවර් තමයි කතා කරන්නේ. ඒ නිසා සත්පුරුෂ සේවනයේ එනකොට සත්පුරුෂයා කැමති නෑ භජනෙට. එයා ආකතංකති විගත කුචු චිකිච්චු කතාවට වැඩිය කැමති නෑ. නැවත අල්ලාපසල්ලා අපිට කැමති නෑ. එකිනෙකා සැක කරගන්නේ නෑ. උඹ කියන්නේ මොකද්ද? ඒක එහෙම අහනවා. ඉවරයි.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 අපි හරි කැමැති කට්ටියට කරන්න. ඉතින් අන්තිම මොකද විශාල විහිළුවක් නෙවෙන්නේ මෙතනද? මං මං කෝකර ඕනේ නෑ කියලා. ඒතර ජීවන් දැක්කෝ අපි පණ්ඩිතාරාමෙට මෙහෙම කරා හැමදාම අපි විනාඩි 15ක ඉඳන් ඇත්තට නරක නෑ ඒක 200ක් විතර එකතු වෙලා එක විදියටම අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනිගෝ හෝමි කියලා කියන එක හොඳයි නමුත් ඒ කාටද පුළුවන් කරන්න මේ පොරොන්දු වෙච්ච එකනටත් බෑ දුර්ල නෙමෙයි මේ වැරද්දක් කරන්න හිතලා කරපු එකක් නෙවෙයි. නමුත් එක දෙයක් දිගට කරනවයි කියන එක වෙනස් කරන්න ඕන කෙනෙකුට යෝජනා කර දැන් කරලා බලන්නකෝ. කරන්න බෑ. ඒක නිසා පොදු විල්ලීම තියෙන්නේ අවසාන පර්යාංකයට ඔක්කොම එන්න. මේ මෛත්‍රී වගේ දෙයක් තිබුණා නැත්නම් ඕගොල්ලෝ ගිහිල්ලා ඊයේ රිජිට වෙච්චදී ඕගොල්ලන්ට අද වෙනවා. නිින්ද යනවා. අන්න ඒක වළක්වන්න කරපු ප්‍රයත්නයක් මෙතන තියෙනවා. ඒක නිසා ඒ අවසානයේ ඉන්නවා කියලා කියන එක සතිය හරිය නිසා හෝ සමාධිය හරිය නිසා සැප නිසා නෙවෙයි. අමාරුයි මේ පරියන්කේ ඉන්න අමාරුයි මන්ට මට අමාරුයි අනික සමහරුන්ට ඕක තමයි හොඳම පරියන්කේ. මොකද ඒ චීදී අපි මේ ධර්ම ගෞරවේ නාමයෙන් සබහ ගෞරවේ නාමයෙන් ජීවිසගත නාමයෙන් ඉන්නකොට ඒකනේ අපි gedarat හිටපෙකේ මේක වෙනස ඒක කරන්න. ඒ නිසා මේ මේ මෛත්‍රී භාවනා කරන එක මම මට කිසිම ඕනාවක් තිබුණ එකක් නෙවෙයි.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 නමයට පටන් ගන්න පරියන්ගෙට සීල දෙනා සම්බන්ධ වෙලා මේකට ගොඩක් වෙලාට මම හිතන අදාළ වෙන්නේ මෙහෙනේ වාසිකෝ ඉන්න අපේ උපාසකම්මලාට අදාළ වෙන්නේ ඒක ඒ බවට වග බලා ගන්න. ඉතින් ඒක පිටිපස්සේ කවුරු හරි ඉඳලා කෙවිතකින් ගහන්න කට්ටිය නෙවෙයි අපි මෙතෙන්ද ගෙන්නන්නේ. අපිට උන්ද කවුරු හරි නන් ලයිස්ට් කරලා දාලා නම කපලා පබ්ලික් කේන් කරන්න ඊරා හිටියේ නෑ අනම්මනම් කියලා. අපි මේ බෝලන්ත පන්ති කට්ටිය මෙතෙන්ද එන්න කියන්නේ නෑ. ඇවිල්ලා කරනවනම් ඒ වගේ වැඩක් ඒක නිස්සාරණවන්ටත් නින්දාවක් ඔයගොල්ලන්ට නින්දාවක් ඉස්සරහට යෝගාවචරයට නින්දාවක්. අපි කියලා තියෙන කාටද මේකයි කියලා. ඒ නිසා ඒව කරන්න එපා මෛත්‍රී කරන්න යන්නත් එපා. මගේ මෛත්‍රී ටිකක් ඇඟ රිදෙන මෛත්‍රියක් මයි ළඟ තියෙන්නේ. ඔය හොතල් මෛත්‍රියක් නෑ. කියන දේ කරන එක ලොකුම මෛත්‍රිය අඬව ගන්නවට වැඩියි. ඒ නිසා මම ඊයේ කියපු වාක්‍ය ටික ඉල්ලාස් කරනවා කාසරණ කපල හරි ගසලා ප්‍රසිද්ධ කරන්න. ගත්තොත් උපදේශ පිළිස පරිය ඊගොක්ක කොටස ඔව් කියන්නේ තේරුන්නේ නැහැ ඒක මිත්‍රි කොටස පරියංක ඉරියව්වකොත් උපදේශ පිළිසෙක්වා පරියංක ඉරියව්ව උපදේශ පිළිසෙක්වා ඉරියව් ගැන මම කියන්නේ ඔය ඒක නිසා ඒක අර මම කියනවා හෙට ආයසරයක් මුල් පරියංකේ මුල් බණ ටික අහන්න ඒකේ තියෙනවා ඒ කොහොමද කරන්න කියලා ඒක නැවත අහන්න ඒක බැරද්දක් නැහැ කවුරුත් වගේ විශේෂයෙන්ම අලුතෙන් ආපු අය පරියන්කයට යනකොට බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය කොහොමද ඉරියව සකස් කරගන්නේ කියන එක නැවත අහුම්කම් දෙන්න. ඒක liverලා මේ හැකි විදියකට කරන ගමන් වැඩේ යන ගමන් નિවැරදි කරලා දෙන්න මම මේ වෙලාවේ එකට වෙලාව ගන්න යන්නේ නැහැ. මට පාරයන්කේ බොහෝ වෙලා වාඩි වී සතිය පැවැත්විය හැක. නමුත් වැඩි වේලාවක් විශේෂිත හැක්කේ පුටුවක පාසයෙන් වාඩි වී සිටින විටය. මම වාඩි වී සිටින විට වාහනතු මෙට්ට සහිතව මෙතරම් වෙලා සිටීමට අපහසුය. එරමිනේ පුතා සිටින විට තවත් තාමත් අපහසුය. එරමිනේ වික්ෂණයකට නුසුදුසුයි උභාසයේ වදාළේ. අනාගතයේ වික්ෂණයක් වීමට සිතා සිටින මට සුදුසු පරයන්ක ඉරියව්වකුත් උපදේශයක් දෙනසේක්වා.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 ඒ නිසා අපිට ඉස්සල්ලා ඕන කරලා තියෙන්නේ මේ හිත හදාගෙන පස්සේ කය හදන එකයි. හැබැයි පටන් ගන්නකොට ඒ යම් අපි සබාවක ඉන්නකොට ඒ සබාව විරෝපන විලෝපන විරූප නොවෙන ඉරියව්වක ඉන්න එපා. ඒක තියෙන්න ඕන. එහෙම නිකන් විකාර ස්වරූප වලට යන්න එපා. ඔය පුටුවක වඩනවා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක පුටුවේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න බලන්න. පුටුවක වාඩිලා පැත්තට හැරුණොත් ටික කාලෙකදී එක්ක නිදිමත හැදෙනවා නැත්නම් කොන්දේ අමාරු වෙනවා. ඒ නිසා පුටුවක වාඩි වුණත් කොන්ද කෙලින් තබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. බිමේ හිටියත් පුටුක වටනවා. පෙරත් පරයන්කත් අනෙක් පැය සක්මනත් කරන ලෙස උපදෙස් ලද නමුදු පරයන්කේ සිටින විට පැය ගෙවී තවත් බොහෝ වේලා ගත වී බව නොදැනෙන්නේ නම් කල යුත්තේ කුමක්ද? ඔය ඉඳගෙන හිටියට Tamanට සතියේ සම්බන්ධකම නැත්තම් මේ අරමුණේ හිත පවතින ගතිය හරියනවා නම්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 Tamanට සතිය හොඳට වැඩෙනවා නම් තුනමාර වෙනකන් වාඩිලා හතරමාරකම් වාඩිලා හිටියත් ඊගාට පැය භාගයක් විතර සක්මන් කළා ආයෙන්න පුළුවන්. ඒක නිසා මෙතන පටලවිල්ලක් ඇති කරගන්න එපා. අපිට අවශ්‍ය කරලා තියෙන සතිය ඉරියව්වවත් ඔර්ලෝසු කාලතරණක්වත් නෙවෙයි. නමුත් ඉරියව්ව ඔර්ලෝසු කාලතරණ ගන්න අපි සාමූහිකව ඉන්න නිසා. සාමික පැවැත්මකට අපිට එකඟතාවයක් ඕන. ඒක නිසා එහෙම ටිකක් වෙලා ඉන්න ඕනේ නම් තමයි සැකනම්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 මුලටම 10ක් වගේ ඇඟට දැනී ක්‍රමෙන් සිත ආනාපාන සතියට යොමු වෙනවා. එසේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට තනිතලා බිමක නිදහසේ ඉන්න අවස්ථාවක් වගේ දැනී මෛත්‍රියෙන් සිත පිරී යන්නක් වෙන දැනෙනවා. මේ අවස්ථාවේ සිත කෙලෙසුන් ගේ නිදහස් වී වගේ සැහැල්ලුවක් දැනෙනවා. මේ අත්දැකීම මෙනෙහි කර නැවත ආනාපානයට එනවා. එසේ දිගටම ආනාපාන සති භාවනාව කරගෙන යන විට ආශ්වාසයේ අවසානයේදී ප්‍රශ්වාසයේ මුලත් දැකීම කළ යුතුමද? ඒ දෙකේ ඇතිවීම නැතිවීම වෙන වෙන වශයෙන් දැකීමද අවසාන ඉලක්කය විය යුත්තේ. සුභාංශයට පෙරවන් සර්ණයි. දැන් මොනම ඉලක්කයක්වත් මේක නෑ මොනක්ක බලන්න එපා. තමන් වෙනතට වැඩිය ආස්වාද ප්‍රසවාසයත් එක්ක වෙනතට වඩා ඉන්න පරියන්කේ ඉන්න ගතිය තියෙනවා නම් භාවනා පෙන්නට ඕනේ පෙන්නයි. එහෙම ඉන්න බැරි නම් තමයි මේ උපක්‍රම කරලා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 ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න විචාරතුන් වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා අපි තුනට නැවත රැස් වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි